අවසරයි ස්වාමීන් වහන්ස අදත් අපේ සුපුරුදු සෙනසුරාදා රාත්‍රී ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ සුපුරුදු පරිදි අපේ පින්වත් අවසරයි ස්වාමීන් වහන්ස පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනි සුදස්සි ස්වාමීන් වහන්සේ අපිත් එක්ක සාකච්ඡා සඳහා සම්බන්ධ වෙනවා. අපි තාම මිස් සිටින් ස්වාමීන් වහන්සේව පිළිගන්නවා. අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ අපි සාකච්ඡා කරගෙන ආපු සබ්බාසව සූත්‍රයේ පාදක කරගෙන 6 වෙනි කොටසට අයිති ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරන අද දිනට නියමිත සාකච්ඡා වාරය ආරම්භ කරන ලෙසට. දරුවන් සරණයි හැම දිනාටම පසුගිය සති දෙකක කාලය අපට සාකච්ඡාව කරන්න අවකාශ ලැබුණේ නැහැ. ඒ අනුව සති දෙකකට පසුවයි අද දවසේ අපි නැවත ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. අද දවසේ අපට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මූලික කොටගෙන කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මාතෘකාවෙන් අපි සිදු කරගෙන ආ සාකච්ඡා පෙළෙහි 6 වෙනි සාකච්ඡාව. අද දවසේ අපිට කතා කරන්නට යෝග්‍ය මාතෘකාව ඒ සබ්බාසව සූත්‍රයේ අපිට කෙලස් දුරු කරන ක්‍රම හතක් පිළිබඳව පැහැදිලි කරන්නේ. එයින් ක්‍රම තුනක් පිළිබඳව අපි මේ වෙනකොට පසුගිය සතිවල සාකච්ඡා කළා. පළමු කාරණේ තමයි අත්තිබික්කවේ ආසවා දස්සනා පහතබ්බා. සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම මොනවාද? ඒ දර්ශනෙන් ප්‍රහාණය කිරීම සඳහා ප්‍රඥාව අවදි කරගන්නේ කෙසේද කියන කාරණා අපි සාකච්ඡා කළා. දෙවැනි කාරණේ තමයි අත්ති ආසවා සංවර පහතබ්බා. සති සංවරයෙන් ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම පිළිබඳව අපි ඊළඟට කතා කළා. ඊළඟට තුන්වෙනි කාරණය අත්‍යාසව පටිසේවන පහතබ්බා. ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම මොනවද කියන බව පසුගිය සතියේ අපි කතා බහ කළා. එතකොට ඒ අනුව අද දවසට අපට සාකච්ඡාව සඳහා નિયમિતව පවතින්නේ සබ්බාසව සූත්‍රයේ ආශ්‍රව ධර්ම දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිව්වැනි කාරණය අත්ති ආසවා අදිවාසනා පහතක්වා. එතකොට සිව්වැනි කාරණය සහ පස්වැනි කාරණය කියන දෙකම අපි අද දවසේ එකට අරගෙන සාකච්ඡා කරන්නට හිතුවා. පස්වැනි කාරණය තමයි අත්ති ආසවා පරිවර්ජනා පහතක්වා. අදිවාසනා පහතක්වා කියලා කියන්නේ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම. පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ දුරු කිරීමෙන් ඒ කියන්නේ බැහැර කිරීමෙන් ඉවත් වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රම ධර්ම. මේ මාත්‍රිකා දෙකම එහෙම නැත්නම් මේ කරුණු දෙකම එකට අරගෙන අද දවසේ සාකච්ඡා කරන්නට අපි කල්පනා කළේ මේ කාරණා දෙකෙහි මනා සම්බන්ධතාවයක් පවතිනවා අපි බැහැර කළ යුත්තේ මොනවද ඉවසිය යුත්තේ මොනවද කියන කාරණා දෙක එකට ගත්තහම ඒ කරුණු දෙක පැහැදිලි කරගන්නට ඉතාමත්ම පහසුයි හොඳ වැටහීමක් අපට ඇති කරගන්නට පුළුවන් ඒ කාරණා දෙකම එක අවස්ථාවේදී සාකච්ඡා කරනකොට. ඒ මොකද දැන් සමහර වෙලාවට ඇතම් කෙනෙක් කල්පනා කරන්නේ අපි ඉවසන්න ඕන කියලා කිව්වහම යෝග්‍ය දේ අයෝග්‍ය දේ සුදුසු තැන නොසුදුසු තැන අවශ්‍ය දේ අනවශ්‍ය දේ සෑම දෙයක්ම ඉවසන්නට ඕන කියන ආකල්පයක් ඇති කරගන්නවා සමහර කෙනෙක් ඉවසීම ගැන කතා කරනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් සමහරු අපට හමු වෙලා තියෙනවා දැන් මදුරුව දෂ්ට කරනවා නම් එතකොට ඒ මදුරුවන්ට ලේ දීලා යන්න මම ඉඩ දෙනවා. ඒක දාන පාරමිතාවක් කියලා හිතලා ඒ විදිහට මදුරුවන්ට දෂ්ට කරන්න ඉඩ දීලා මිහඬව බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේක කොච්චර දුරට යෝග්‍යද අයෝග්‍යද කියන කාරණය තීරණය වෙන්නේ සාධක ගණනාවක් එක්කලා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු ඩෙන්ගු වසංගතයේ බෝ වෙන කාලයක නම් මැලේරියාව බෝ වෙන කාලයක නම් ඒ වගේ මදුරුවන් නිසා ලෙඩ රෝග බෝ වෙන කාල වකවානුවක අපි එහෙම මදුරුවන්ට निराවරණය වෙලා ඕනතරම් මදුරුවන්ට දෂ්ට කරන්න ඉඩ දීලා නිහඬව ඉන්නවා කියන එක එතරම් ඥාන සම්පන්න ක්‍රියාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ ඉවසීම සම්බන්ධව දේශනා කරනකොට දක්වනවා ඒ ඩංශ මකස වාතාතප සිරින් සප සම්පස්සානක් දැහැලේ බොන මැස්සන් විදලේ බොන මදුරුවන් ආදී සතුන්ගෙන් එන පීඩා ඉවසන්නට පුරුදු වෙන්න එතකොට ඒකෙන් අදහස් කරන්නේ අපි ඒ සතුන්ගෙන් වෙන හානි වළක්වා නොගත යුතුයි කියන එක නෙමෙයි. අපි අපිට කයට සිද්ධ වෙන හානි ඒ වගේම ලෙඩ රෝග බෝ වෙන්නට තියෙන ඉඩකඩ ඒවා වළක්වා ගැනීම වරදක් නෙමෙයි. හැබැයි අපිට වැළැක්විය නොහැකි ආකාරයෙන් ඒ පීඩාවන් විඳින්නට සිදුවෙන අවස්ථාවෙහිදී එයින් සිත කම්පණයටපත් නොවන හැටියට කුපිත නොවන හැටියට නොකැළඹෙන හැටියට ඒ පීඩාව භුක්ති නොවිඳන හැටියට සති සම්පජඤ්ඤය උපදවාගෙන ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඒ දිහා බලන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ එතකොට මෙන්න මේ කාරණා දෙක අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන මේ කරුණු දෙකම එකට කතා කරන්න ඕන කියලා අපි හිතුවේ ඒ නිසා අපි මොනවද බැහැර කළ යුත්තේ මොනවද දරාගත යුත්තේ එතකොට දරාගත යුතුයි කියලා අපේ ශරීරය විනාශ වෙන විදිහේ හැම දෙයක්ම අපි දරාගන්නට ඕන කියලා එහෙම කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැබැයි ඉවසීම ගැන දේශනා කරනකොට අනික් අතට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බරපතල වේදනා පානහරාණං ජීවිතය අහෝසි කරන විදිහේ වේදනාවලදීත් අපි කම්පා නොවි ඉන්නට දක්ෂ වෙන්නටත් ඕනේ එතකොට දැන් ජීවිතයේ විනාශ වෙන ස්වභාවයේ වේදනා දරා ගන්න ඕන කියන එකෙන් අදහස් කරන්නේ ආ ඉතින් අපේ ශරීරයට වෙන දෙයක් වෙද්දී ඉතින් කොහොම හිටියත් අපි මැරෙනවනේ ඒ නිසා මම නම් ඒ කිසි දෙයකට බය නැහැ කියලා අර මරණයට අතවනන්න කියන එක නෙමෙයි මැරෙන්න තියෙන සාධක ලං කරගෙන අකාලේ මැරෙන්න කියන එක නෙමෙයි දැන් ඒ ඒ ගැනත් අපිට පහුගිය කාලවක වගේ ඕනතරම් උදාහරණ අහන්න දකින්න ලැබුණා. දැන් කොරෝනා වසංගතයට ඒන් ආරක්ෂා වෙන්නට යම්කිසි සෞඛ්‍ය රීති පද්ධතියක් අපේ රට තුලත් ස්ථාපිත කළා. ලෝක සෞඛ්‍ය සංගමයෙන් නිර්දේශ කරන ලද ඒ නිර්දේශ එතකොට ඒවයි මූලිකම කාරණා තමයි මුඛාවරණ පළඳින්න. එතකොට දෑත සෝදන්න, දුරස්ත භාවය තියාගන්න, පුද්ගල දුරස්ත භාවය තියාගන්න මේ වගේ කරුණු මූලිකයි. දැන් එතකොට සමහර අය අපට හම් වුණා ඒගොල්ලෝ ඒව ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. මුඛාවරණයක් පළඳින්න කිව්වට පළඳින්නේ නැහැ. දෑත සෝදන්න කිව්වට සෝදන්නේ නැහැ. දුරස්ත භාවය තියාගන්න කිව්වට ඒව ගැන සැලකිල්ලක් නැහැ. එතකොට ඇයිද එහෙම කරන්න කියලා අහුවහම මේගොල්ලෝ කියන්නේ මේ අපි ඉතින් තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්න අය අපිට තෙරුවන්ගේ පිහිට තියෙනවා අපි හොඳට ප්‍රතිපත්ති ගරුකව ඉන්නවා. ඒ නිසා අපට ඔය වෛරස් විස බීජ වලින් ඕවෙන් අපිට බයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඉතින් අනිත් එක මැරුණොත් ඉතින් කොහොමත් මැරෙනවා. මේක සත්වයක් පුද්ගලයක ආත්මයක් නෙමෙයි. මෙතන තියෙන නාම රූප ධර්ම සමූහයක්. ඉතින් මේක කොහොම තිබ්බත් මැරෙනවා. අපි මේකට නිකන් ඇලිලා තෘෂ්ණාවෙන් මේක මැත්තේ ජීවත් වෙනවා නෙමෙයි. ඒ නිසා මැරෙන වෙලාවක මැරිද්දේ. ඒක අපිට ගැටලුවක් නෙමෙයි. ඒ වගේම අපි මේ මරණයෙන් ගැලවෙන්නට නෙමෙයි අපි උත්සාහ කරන්න නැත්තේ මේ සසර දුකෙන් බේරෙන්න. ඒතර අන්න ඒ විදිහට තමන් ධර්මය දන්නවා වගේ ගැඹුරු දහම් කරුණු මතු කරනවා. මතු කළාට අර සාමාන්‍ය ලෝකයේ සදාචාර සම්පන්න බවට අදාළ කාරණාව තමන් අනුගමනය කරන්නේ නැතුව ඒවා උල්ලංඝනය කරන අවස්ථා සමහර විට පෙනෙනවා. ඒතර සාමාන්‍ය ලෝකයා පිළිගත්තු යම් යම් සම්මුති එතකොට ඒවට අනුගත වෙන්නේ නැහැ. ඇයිද අනුගත වෙන්නේ නැත්තේ කියලා අහුවහම අර ගැඹුරු දහම් කරුණු කියන්නට උත්සාහ කරනවා. මෙන්න මේ වගේ පටලැවිලි සමාජය තුල තියෙනවා. ඒ මොකද අපි දරා ඕන කාරණේ කුමක්ද? බැහැර කරන්නට ඕන කාරණේ කුමක්ද? ඇත්තටම අපි වළක්වා ගන්න ඕන මොනවද? ඒ වගේම අපි දරන්න ඕන ඒවට ඔරොත්තු දෙන්න ඕන කාරණා මොනවද? මෙහෙම වෙන් කරගන්න බෑ. වෙන් කර ගන්නට දක්ෂ නැහැ. ඇයි දැන් මේ ඉවසීම පිළිබඳව සහ මේ දුරු කිරීම පිළිබඳ කාරණා දෙකේදීම බුදුරජාණන් වහන්සේ මුලින්ම දක්වන කාරණය තමයි පටිසංඛා යෝනිසෝ. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් විමසා බලලා තමයි මේ කටයුතු කරන්නේ. ඉවසනවා නම් ඉවසන්නේ නුවණින් විමසා බලලා. ඒ වගේම දුරු බැහැර වෙනවා නම් බැහැර වෙන්නේ නුවණින් විමසා බලලා. ඒ කියන්නේ දැන් අපි යම් යම් කිසි තැනකින් බැහැර වෙන්න ඕන මට ඒක රුචි නැති නිසා නෙමෙයි. මට ඒක ප්‍රිය නැති නිසා නෙමෙයි අපි එතනින් බැහැර වෙන්නත්. ඒ ඒ අවස්ථාව, ඒ තැන එහෙම නැත්නම් ඒ පරිසරය, ඒ පුද්ගලය මේ නිර්වාණගාමිනී මාර්ගය තුල සැහැල්ලුවෙන් ಗುಣධම් වඩන්නට නිකන් අනවශ්‍ය බාධාවක් වෙනවා. එතන ඒ පැවතීම තුලින් නිකන් අනවශ්‍ය ගැටලු මතුවෙනවා කියලා අපට පේනවනම් එතකොට අන්න අනවශ්‍ය විදිහට මතුවෙන අර්බුද වළක්වා ගන්නටයි අපි එතනින් බැහැර වෙන්නේ. එහෙම නැතුව එතන ඉන්න පුද්ගලයා මට රුස්සන්නේ නැති නිසා නෙමෙයි. එතකොට ඒ තැන මට ප්‍රිය නැති නිසා එතනින් බැහැර වෙන්න කියන කතාව නෙමෙයි. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මම මෙතනින් බැහැර වෙන්නේ කුමක් සඳහාද? දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ කාණ්ඩය පිළිබඳව අපි නැවත නැවත සිහිපත් කළානේ පසුගිය සතිවලත් අපි සිහිපත් කළා. ඒ මොකද අපි යමක් කරනකොට සාත්තක මෙහි අර්ථය කුමක්ද? කවර පරමාර්ථයක් ඇතුවද මම මේ ක්‍රියාව කරන්නේ? එතකොට ගෝචර කොයිතරම් දුරට මෙතන සති සම්පජඤ්ඤේ පවත්වනවද? ඊළඟට සප්පාය මේක කොච්චර දුරට මෙතනට යෝග්‍යද මේ කරන කාර්ය ඊළඟට අසම්මෝහ සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටියෙන් ග්‍රහණය කරන්නේ නැතුව මේ සංස්කාර ධර්මවල ස්වභාවය සත්ව පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්ත වූ මේ ධාතු ස්වභාවය ධර්ම ස්වභාවය ස්කන්ධ ධාතු ආයතනවල පටිච්ච සමුප්පන්න බව નિවරදිව තේරුම් අරගෙනද මම මේක කරන්නේ එතකොට මෙන්න මේ විදිහට නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. එතකොට මේ යමක් බැහැර කරනවා නම් බැහැර කළ යුත්තේ ප්‍රත්‍යවේක්ෂා නුවණින්. ඒක තමන්ගේ ක්ලේශයකට වහල් වෙලා බැහැර කරනවා නම් එතන කෙලස් දුරු කිරීමේ ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ කෙලස් වර්ධනය කිරීමේ ප්‍රතිපදාවක්. දැන් තව උදාහරණයක් අපි ගත්තොත් අපි හිතමු සමහර කෙනෙක් කල්පනා කරනවා සද්ද බද්ද තියෙන තැන්වල භාවනා කරන්න බෑ. එතකොට gedara dore නිතර රේඩියෝ දාලා තියෙනවා, රූපවාහිනිය දාලා තියෙනවා, දරුවන්ගේ සද්ද බද්ද, එතකොට අනිත් අය කතා බහ කරන ඒ ගෝසාව. දැන් මේවත් එක්ක මට කොහොමවත් භාවනා කරන්න බෑ කියලා ඒ ඒ වයින් මනස ගැටීමටපත් කරගන්නවා ඊළඟට එතනින් බැහැර වෙන්නට වෑයම් කරනවා භාවනාව සඳහා එතකොට බැහැර වෙන්නේ කවර මානසික තත්ත්වයෙන්ද මේගොල්ලොත් එක්කනම් භාවනා කරන්න බෑ මේගොල්ලොත් එක්කලා හිටියොත් අපිත් නිකන් පිරිහෙනවා එතකොට අපේ හිත දූෂ වෙනවා මේගොල්ලොත් එක්කලා මේ මේ වැඩ දිහා බලාගෙන ඉන්න ඉන්න නිකන් අපේ අපේ මනස ගැටිලා අපි විනාශ වෙනවා එතකොට මේ මේ මේ පරිසරය තුල මේ අයත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා දැන් තමන් අර නිහඬ බවට කැමති අනිත් අය සද්ද කරනවා තමන් හුදකලාවට කැමති මෙතන මහ ഘോഷාවක් තියෙනවා ඒ නිසා මට මෙතන භාවනා කරන්න බෑ මම හුදකලා වෙන්නට ඕන කියලා කල්පනා කරනවා එහෙම කල්පනා කරලා අර තැන් වලින් බැහැර වෙන්නට උත්සාහ කරනවා දැන් මේ මේ මෙතන තියෙන්නේ බැලූ බැල්මට අපට පේන්නේ ඊටාම හොඳ තත්වයක් තමයි මෙතන නිර්මාණය වෙනවා කියලා අපට පේන්නේ. අපට දැන් බැලූ බැල්මට පේනනවා මේ තැනත්තා බොහොම හුදකලාවට කැමති. නිහඬ බවට කැමති. තමන්ගේ භාවනාව අඛණ්ඩව පවත්වාගෙන යන්න කැමති වගේ එකක් අපට බැලූ බැල්මට පේනවා. නමුත් ඇත්තටම ඒ තැනත්තා ඒ ස්ථානයෙන් බැහැර වෙන්නේ මගහැර යන්නේ අර විදිහේ නොමනාපයක් හිතේ ඇති කරගෙන නම් අනිත් අය මට භාවනා කරන්න දෙන්නේ නැහැ. එතකොට මෙතන ඉඳලා මට භාවනා කරන්නට ඉඩක් නැහැ කියලා දැන් තමන් හුදකලා බවට කැමති තමන් මිහඬ බවට කැමති මෙතන ඉන්න අය එහෙම අය නෙමෙයි මේ පරිසරය එහෙම පරිසරයක් නෙමෙයි දැන් එතකොට ඒතනත්තා නික්ම යන්නේ තමන්ගේ දුර්වලකම හඳුනාගෙන නෙමෙයි අනුන් පිට දුර්වලකම පවරලා එතකොට ඒ නික්ම යාම Tamanට ක්ලේශ ප්‍රහාණය සඳහා හේතු වෙන්නේ නැහැ. කුමක් නිසාද? එය සක්කාය දිට්ඨිය වැඩෙන්නට. ඒ කියන්නේ මම නම් හුදකලා බව කැමති කෙනෙක් මේගොල්ලෝ හුදකලාව කැමති අය නෙමෙයි. මම නම් නිහඬ බවට කැමති කෙනෙක් මේගොල්ලෝ නිහඬ බව කැමති අය නෙමෙයි. මම මේ විදිහට භාවනා කරන්න කැමති කෙනෙක් මේගොල්ලන්ට භාවනාව ගැන කිසිම සංඥාවක් කිසිම අදහසක් නැහැ. එතකොට දැන් මෙහෙම හිතන්න හිතන්න දිට්ඨිය වැඩෙනවා. දැන් මේ මේ කොටස විස්තර කරනකොට අට කතාවේ පැහැදිලි කරනවා මේවයින් බැහැර වෙන්නට කියන්නේ මේ මේ දේවල් ඉවසන්නට කියන්නේ කුමක් නිසාද? ඒ ඉවසීම අපි තුල නැතිනම් එබඳු තැනැත්තා තුල ආශ්‍රව ධර්ම වැඩෙනවා. ඉතින් යමක් බැහැර කරන්නට ඕන කරන්නේ ආශ්‍රව ධර්ම නොයැලෙන්නටයි. දැන් එතනින් දේවල් බැහැර කරන්නට ගිහිල්ලා අපේ මනසේ ආශ්‍රව ධර්ම වැඩෙනවා නම් ඒ අවස්ථාව අපි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා කරන වැඩක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මේ காரணා දෙක එකට කතා කිරීමත් වඩා වැදගත් වෙනවා. ඒ වගේම මේ කරුණු දෙකෙහිදීම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන මූලික වාක්‍ය තමයි පටිසංඛායෝනිසෝ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා නුවණින් විමසලා බලලා තමයි මේ කාර්යයන් සිද්ධ කරන්නේ. නිකන් තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා නෙමෙයි. හැඟීම් මත නෙමෙයි, අසහියෙන් නෙමෙයි, අනුවණින් නෙමෙයි. ඒ වගේම තමන්ගේ දුර්වලකම් වසා ගන්නට නෙමෙයි, තමන්ට නිකන් ප්‍රතිරූපයක් හදා ගන්නට නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ එක් එක් තැනක දේශනා කරන ආරඤ්‍යක සූත්‍රයේහි ඇතම් අය විවිධ කරුණු පාදක කොටගෙන ආරණ්‍යගත වෙනවා. එතකොට ආරණ්‍යගත වීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් ප්‍රශංසා කරලා තිනවා ඒ ප්‍රශංසනීය කටයුත්තයි මම මේ කරන්නේ කියලා හිතාගෙන සමහරව ආරණ්‍යගත. සමහරව සමාජයේ ඉන්නට අකමැති නිසා ආරණ්‍යගත වෙනවා. සමහරු සමාජයේ ඉන්නට බය නිසා තමන් කරපු වැරදි අඩුපාඩු හසු කියලා බිය නිසා ආරණ්‍යගත වෙනවා. තමන්ගේ අඩුපාඩු සංගවා ගන්න. තව සමහර අය උමතු බව නිසා ආරණ්‍යගත තව සමහර කෙනෙක් හැබෑවටම අල්පේච්ඡතාවයේ සම්පුෂ්ඨතාවයේ අගය කරන නිසා ඒ ගුණාංග දියුණු කරගන්නට මේ පරිසරයේ යෝග්‍යයි කියලා ආරණ්‍යගත වෙනවා. මෙහෙම විවිධ කරුණු පාදක කොටගෙන ගිහි පැවිදි බොහෝ දෙනා ආරණ්‍යගත වෙන්නට පුළුවන්. ඒ අය අතරින් වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ අර අල්පේච්ඡතාවය, සන්තුෂ්ඨිතාවය ආදී මේ ආර්ය ගුණ දියුණු කරන්නට මේ හුදකලා බව උපකාර වෙනවයි කියන කාරණේ දැනගෙන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා යමෙක් ආරණ්‍යගත වෙනවා නම් හුදකලා වෙනවා නම් එයයි යෝග්‍ය වෙන්නේ. එතකොට ඒ තුල තමන්ගේ දුර්වලකම හරියට හඳුනාගෙන අර එතනින් ඉවත් වීමෙන් තමන්ගේ දුර්වලකම් දුරු කරගන්නට ලැබෙන සහයෝගය හරියට තේරුම් අරගෙන අන්නේ පාරිසරික සහයෝගය ලබාගෙන ඒ දුබලකම් දුරු කිරීම සඳහාය මම මෙතනින් නික්ම යන්නේ කියන කරුණ හරියට අවබෝධ කරගෙන ඕන යම් තැනකින් අපි ඉවත් වෙනවා යම් දෙයක් අපි බැහැර කරනවා යම් පුද්ගලයෙකුගෙන් අපි ඉවත් වෙන්නට උත්සාහ කරනවා එසේ කළ යුත්තේ ඒ බඳු ප්‍රත්‍යවේක්ෂා නුවණකින් යුක්තයි. එහෙම ප්‍රත්‍යවේක්ෂා නුවණක් නැතිව අපි පුද්ගලයන්ගෙන් ඉවත් වෙන්නට ස්ථාන වලින් ඉවත් වෙන්නට එහෙම නැත්නම් අවස්ථා මඟ හරින්නට අපි වෑයම් කළොත් එතන සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඒගොල්ලෝ එහෙමයි මම නම් එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට දිට්ටි ආශ්‍රවයයි එතන වැඩෙන්නේ. ඊළඟට මම මෙතනට කැමති නෑ මේ වගේ හුදකලා බවකට තමයි මම කැමති. ඒතොර රුචිකත්වය මත අපි එතනින් බැහැර වෙලා තමන් රුචි ස්ථානය තෝරා ගන්නවා නම් එතකොට එතන කාමාශ්‍රවයයි වැඩේ. ඊළඟට ඒ තමන් කැමති తත්වයේ දිගින් දිගට පවත්වා ගන්නට වෑයම් කරනකොට මම මේ தත්වෙටයි කැමති ඒ ඒ தත්ත්ව වෙනස් වෙනවට මම කැමති නැහැ. එතකොට භවආශ්‍රවයයි එතන වර්ධනය වෙන්නේ. මේ විදිහට කාමාශ්‍රව භවආශ්‍රව ditthියාශ්‍රව මේ සියල්ලක් එක්කලා අවිජ්ජාශ්‍රවේ වර්ධනය වෙනවා ඒ නිසා අවිජ්ජාශ්‍රවය දුරු කරමින් සති සම්පජඤ්ඤය උපදවාගෙන ප්‍රත්‍යවේක්ෂා නුවණ පාවිච්චි කරලා තමයි අපි බැහැර කළ යුත්තේ මොනවද දරහගත යුත්තේ මොනවද කියන එක තීරණය වෙන්නේ එතකොට ඒවට අපිට රේඛා පනවන්නට පුළුවන් කමක් නැහැ. සීමා පනවන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ සීමාවක් පනවන්නට බැහැ කියන එකේ තේරුම දැන් ඉවසිය යුතු කාරණා අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවිතය අහෝසි වෙන කාරණාත් අපි ඉවසන්නට ඕනේ. හැබැයි බැහැර කළ යුතු කාරණා ගැන කතා කරනකොට සර්පය බැහැර කරන්න, කණුකටු ආදී බැහැර කරන්න, ප්‍රපාතය බැහැර කරන්න එතකොට කිපුණු හස්තීන් බැහැර කරන්න, කිපුණු අශ්වයින් බැහැර කරන්න, එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අර ප්‍රාණය නිරුද්ධ වෙන තරම් බරපතල වේදනාවක් අපි ඉවසිය යුතු නම් එහෙමනම් ඉතින් කිපුණු හස්තියෙක් බැහැර කරන්නට ඕන නෑනේ. ඒ ඒ හස්තිය අපිව පාගලා මැරුවත් අපි මේ වේදනාව, මේ මාරාන්තික වේදනාව දරා ගන්නට නේනම් පුහුණු විය යුත්තේ. එතකොට එහෙම අඥාන චර්යාවක් නෙමෙයි මේ. අපිට ඒ සතාගෙන් සිද්ධ වෙන අන්තරාය වළක්වාගෙන ජීවිතේ රැකගෙන අපි ಗುಣධම් වඩන්නටයි මේ උත්සාහ කරන්නේ. හැබැයි එහෙම ಗುಣධම් වඩන්නට උත්සාහ කරන අතරතුරේ අපිට වැළැක්විය නොහැකි ආකාරයෙන් ජීවිතයේ අහෝසි වෙන විදිහේ බරපතල වේදනාවක් ඇති වෙනවා නම් බරපතල පීඩාවක් ඇති වෙනවා නම් ඒ වැළැක්විය නොහැකි නම් එබඳු අවස්ථාවේදී අපි දක්ෂ වෙන්නට ඕනේ මේ මාරාන්තික වේදනාවෙන් පවා කම්පණයටපත් නොවි සති සම්පජඤ්ඤය උපදවාගෙන කමඨහනෙහි සිත පවත්වා ගන්න. කමඨහනේ කියලා කියන්නේ කායානුපස්සනා හෝ වේදනානුපස්සනා හෝ චිත්තානුපස්සනා හෝ ධම්මානුපස්සනා හෝ එතනට යෝග්‍ය කර්මස්ථානයි. එතකොට මේ වෙලාවේ බරපතල ජීවිතයේ අහෝසි වෙන විදිහේ බරපතල දුක් වේදනාවක් නම් පවතින්නේ දුක් වේදනාව මත සිත පිහිටවාගෙන අපි දක්ෂ වෙන්නට ඕන සිහිය නුවණ පවත්වා ගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අර එක භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන භාවනා කරන්නට වනලැහැබකට වැඩම කරනවා. එතන උන්වහන්සේලා කතිකා කරගන්නවා අපි අත්‍යවශ්‍යම දෙයක් වුණොත් කතා කරනවා ඇරෙන්න. එහෙම නැත්නම් ඔවුනොන්ට බාධා නොකර අපි ಗುಣධම් වඩමු. එතකොට මෙහෙම කතිකාවත් කරගෙන ඉන්නකොට මේ වනාන්තරයේ ඉන්න කොටියෙක් ඇවිදින් අර භාවනා කරන එක් එක් භික්ෂූන් වහන්සේලා දැහැගෙන යනවා Tamanගේ ආහාරය සඳහා. එතකොට මෙහෙම වුණාට කවුරුත් සද්ද කරන්නේ කොටියට ගොදුරු වෙනවා. ඊට පස්සේ දින 15ක් ගිහිල්ලා අර පොහොය කිරීම සඳහා භික්ෂුන් වහන්සේලා ඒකරාශී වුණාම මහතෙරුන් වහන්සේ අහනවා කො මෙපමණද භික්ෂුන් වහන්සේලා කො අනිත් භික්ෂු පිරිස. එතකොට බලනකොට ඒ වෙනකොටම අර දවසින් දවස කොටිය අරගෙන ගිහිල්ලා කාලා භික්ෂුන් වහන්සේලා 15 නමක් විතර ජීවිතක්ෂයටපත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ උපදෙස් දෙනවා එහෙම ජීවිතාන්තරායක් තිබුණොත් කතා කරන්න නැතුව ඉන්න එපා. එහෙම වුණොත් අනිවාර්යෙන් සද්ද කරලා කියන්න අනිත් භික්ෂුන් වහන්සේ. ඊට පස්සේ දැන් 16 වෙනි දවසෙත් අර කොටිය එනවා තවත් ගොදුරක් දැහැ ගන්න. ඒ අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේ සද්ද කරනවා මේ කොටියක් ඇවිල්ලා මාව දැහැ ගන්නවා. හැබැයි ඒ සද්ද කළාට අනිත් භික්ෂුන් වහන්සේලා සද්ද කරගෙන එතනට එනකොට අර කොටියා මේ හාමුදුරුවන්වත් ඇදගෙනම තමයි මහ පර්වතයක් උඩට නැග්ගා. දැන් අර අවශේෂ භික්ෂුන් වහන්සේලාට කරන්න කිසිම දෙයක් නැහැ. මේ කොටියට ගොදුරු වෙච්ච හාමුදුරුවන්ටත් කරන්න කිසිවක් නැහැ. දැන් එතකොට මෙතනදී දැන් බැහැර කරන්න කියලා ඉවත් වෙන්න කියලා දැන් දෙයක් කරන්න බෑ. දැන් කොටියට ගොදුරු වෙලා ඉවරයි. දැන් ඊට පස්සේ කරන්න පුළුවන් එකම දේ තමයි ඉවසීමෙන් අර ජීවිතය ප්‍රහාණය කරන්නට තරම් ප්‍රාණය නිරුද්ධ කරන්නට තරම් ඇති වෙන බරපතල මාරාන්තික වේදනාවේදී සිහියෙන් තොර වෙන්නේ නැතිව ඉවසීම පවත්වාගෙන සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නට වෑයම් කිරීම. මොකද එතනදී අවශ්‍ය තරම් ඉවසීමක් නොතිබුණොත් එහෙම ඒතනත්තාට සිහිය පවත්වා ගන්නට බැරි වෙනවා. ශාන්තිය නැති වුණොත් සිහිය නුවණ අවදි වෙන්නේ නැහැ. සිහිය නුවණ අවදි නොවුනොත් විදර්ශනාව දියුණු කරන්නට එතනදී කෙලස් දුරු කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් අරසා මුදුරෝ දක්ෂ වුණා එතනදී තමන් කලබල කළා කියලා ජීවිතේ රැක ගන්නට පුළුවන් කමකුත් නැහැ. අනිත් භික්ෂුන් වහන්සේට මේ පර්වතයේ උඩට ගොඩ වෙන්නට විදිහකුත් නැහැ. කාටවත් ලං වෙන්නට බැරි පර්වතයක් මුදුනට තමයි මේ කොටිය මේ හාමුදුරුවන්ව ඩැහැගෙන ගියේ. ඊට පස්සේ දැන් උන්වහන්සේට ඉතිරි වෙලා තියෙන්නේ අර වේදනාව දරාගෙන ඒකට ඔරොත්තු දීගෙන ඒක ඉවසාගෙන සති සම්පජඤ්ඤේ පවත්වාගෙන වේදනානුපස්සනාව මූලික කොටගෙන විදර්ශනා වැඩිම පමණයි උන්වහන්සේට කරන්නට දැනට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ඒකාවෙන් මනමින් සිද්ධ කරන ඉවසීම මත පිහිටලා. ඉතින් ඒක කොච්චර දක්ෂ විදිහට උන්වහන්සේ කරන්නට සමත් වුණාද උන්වහන්සේ අර කොටියා හෘදේ වස්තුව කනකොට කෙලෙසුන්නස අරහත්ත්වයටපත් වෙන්නට සමත් වුණා. එතකොට දැන් මේකෙන් අදහස් කරන්නේ එතකොට කොටියෙක් කන්න ආවොත් බේරෙන්න ඕනේ කියන එක නෙමෙයි. සතෙකුට ගොදුරු වෙන්නට යනකොට ජීවිතේ රැක ගන්න උත්සාහ කරන්න ඕනේ කියන එක නෙමෙයි. අපි ඒ සඳහා උත්සාහ කරන්න ඕන ධාර්මිකව. හැබැයි ඒ උත්සාහය සඵල නොවන තැනකදී උනත් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ ප්‍රාණය නිරුද්ධ වෙන අවස්ථාවේදී පවා සති සම්පජඤ්ඤේ පවත්වාගෙන කමඨහණෙන් සිත බැහැර කරගන්න නැතුව ආශ්‍රව ධර්ම මතු කරගන්න නැතුව ආශ්‍රව දුරු කරන කෙලෙස් දුරු කරන උපාය මාර්ග පාවිච්චි කරන්න එතකොට මෙන්න මේ මූලික කාරණය සිත්හි දරාගෙන තමයි අපි මේ කාරණා දෙක පැහැදිලි කරගන්නට ඕන කරන්නේ. එහෙම නැති වුණොත් ගාක් දෙනා මේ කරුණු දෙක පටලව ගන්නවා, වරදව ගන්නවා, ඉවසන්න ඕන දේ නොඉවසා සිටිනවා, බැහැර කරන්න ඕන දේ ඉවසන්නට උත්සාහ ඉවසන්න ඕන දේ නොඉවසා සිටිනවා කියලා කියන්නේ අර සීතල, උෂ්ණය, මැසි මදුරු අවැසි සුලං ආදියෙන් එන පීඩා, මැසි මදුරුවන්ගෙන් වෙන පීඩා, ඊළඟට කයේ ඇතුළතින් ඇති වෙන පීඩා, බාහිරින් ඇති වෙන පීඩා, එක් එක්කෙනා කියන විරුද්ධවාදී වචන එතකොට මේවා ඉවසන්න ඕන තැන සමහර කෙනෙකුට ඉවසා ගන්නට බෑ. ඒ ඉවසන්න ඕන තැන ඉවසන්න බැරි වුණොත් ඒ තනත්තගේ ආශ්‍රව ධර්ම වැඩෙනවා. එතකොට බැහැර කරන්නට ඕන දේ බැහැර කළේ නැත්නම් එතනදිත් ඒ තනත්තාගේ ආශ්‍රව ධර්ම වෙනවා. ඒ නිසා මේ කරුණු දෙකේදීම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා බැහැර කළ යුත්ත කුමක්ද දරාගත යුත්ත කුමක්ද කියලා මේ දෙක පැහැදිලිව නුවණින් වෙන් කරගෙන පුහුණු කිරීමක් ගැනයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි මේ සූත්‍ර දේශනාව ආරම්භයේදීම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දන්නා වූ දක්නා වූ තැනත්තාට පමණයි මේ ආශ්‍රව ධර්ම දුරු කිරීම ගැන දේශනා කරන්නේ. කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තැනැත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාට. එතකොට මෙනෙහි කල යුත්ත කුමක්ද මෙනෙහි නොකල යුත්ත කුමක්? මෙනෙහි කල යුත්තේ කවර ආකාරයෙන්ද? මෙනෙහි නොකල යුත්තේ කවර ආකාරයෙන්ද? එතකොට මේවා පිළිබඳව දක්ෂ තැනැත්තාට පමණයි මේ ආශ්‍රව දුරු කිරීමේ ක්‍රමෝපායන් අවස්ථාවෝචිතව ඒ ඒ අවස්ථාවට අනුකූලව මේවා යොදාගත යුත්තේ. එතකොට මේ ක්‍රම හතක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක් නිසාද? එකම විදිහේ පාරිසරික තත්වයන් මත නෙමෙයි අපිට ಗುಣධම් වඩන්නට වෙන්නේ එකම විදිහේ වාතාවරණයන් තුල නෙමෙයි අපිට ಗುಣධම් වඩන්නට වෙන්නේ විවිධ වාතාවරණයන් තුල විවිධ පාරිසරික සාධක මත විවිධ කායික ස්වභාවයන් මත විවිධ පුද්ගල එහෙම නැත්නම් සමාජ වටපිටාවන් මත අපට ගුණධම් වඩන්න සිද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවකටම අපි කොහොමද උචිත විදිහට මේ කෙලෙස් දුරු කිරීමේ ක්‍රමෝපාය පරිහරණය කරන්න කියන බවයි ක්‍රම 7කින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට තිබුණනේ එක ක්‍රමයක් දේශනා කරන්න. ඒ එක එක ක්‍රමයක් උනත් අපට નિවරදිව පුහුණු කළොත් ප්‍රමාණවත් වෙනවා. නමුත් මේ ක්‍රම හතක්ම දේශනා කරන්නේ ඇයි අවස්ථාවෝචිතව ඒ එක් එක් ක්‍රමයන් භාවිතයට ගැනීම සඳහා. දැන් එහෙමනම් අපි සූත්‍ර දේශනාවේ මේ කාරණේ පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද කියලා ටිකක් කියවගෙන ඊට පස්සේ අපි කරුණු එකින් එක පැහැදිලි කරගමු ඔය මූලික අදහස සිත්හි දරාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අදිවාසණයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය කවරහොද? මහණෙනි මේ ශාසනයෙහි මහානතෙමේ නුවණින් සලකා. ତର නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා සීත ඉවසන සුළු වේ. උණුසුමද, බඩගින්නද, පිපාසයද, නැසි මදුරු සුලං අව සපුන්ගේ ස්පර්ශයේද නපුරු කොට කියූ නපුරු ලෙස පැමිණි වචනද ඉවසන සුළු වේ. උපන් ශාරීරික වූ වේදනා තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ ජීවිත ප්‍රහාණය කරන්නා වූ වේදනා ඉවසන සුළු වෙයි යම් හේකින් නොයවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආශ්‍රවය උපදිද්ද මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආශ්‍රවය නූපදි මහණෙනි මේ අදිවාසනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයෝය එතකොට ඉවසීමෙන් ප්‍රහාණය කළ යුත්තේ මොනවාද කියන කාරණාවට බුදුරජාණන් වහන්සේ උදාහරණ කීපයක් මෙහිදී දක්වනවා එතකොට මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කරුණු අපට කොටස් කිහිපයකට බෙදලා පැහැදිලි කරගන්නට පුළුවන්. පළවෙනි කාරණේ තමයි අපි මෙහිදී ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරලා කුමක්ද ඉවසිය යුත්තේ ඇයිද මේක ඉවසිය යුත්තේ මේ මොහොතේ නොඉවසුවොත් මේ මේ කෙලෙස් ධර්ම වැඩෙනවා ඒ නිසා මේ කෙලෙස් දුරු කිරීම සඳහා මම මේ ආකාරයෙන් ඉවසීම පුහුණු කළ යුතුයි කියලා හරියට නුවණින් තේරුම් අරගෙන තමයි මේ කාර්ය කරන්නේ එතකොට කමෝ හෝති සීතස්ස උන්හස සීතල සහ උණුසුම ඉවසන කෙනෙක් වෙනවා එතකොට ඇයිද සීතල උණුසුම ඉවසන්නේ ඒ සීතල සහ උණුසුම සීතල ආවරණය කර ගැනීම සුදුසු නැද්ද? උණුසුම බැහැර කර ගැනීම සුදුසු නැද්ද? එහෙම කරගන්නට අපට පහසුකම් තියෙනවා ඒ පහසුකම පරිහරණය කිරීම වරදක් හෝ අපරාධයක් කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. නමුත් කෙලස් දුරු කරන කෙනෙක් හැටියට අර පොඩි සීතලකින් පොඩි උෂ්ණයකින් තමන්ගේ හිත කම්පණයටපත් වෙනවා නම් වික්ෂිප්ත වෙනවා නම් එබඳු කෙනෙකුන්ට ආශ්‍රව ධර්ම දුරු කරමින් ගුණනුවණ වැඩිීමේ මේ නිර්වාණගාමිනී මාර්ගය ප්‍රගුණ කරන්නට පහසු නැහැ. ඒ කියන්නේ පොඩි හීතලක් එනකොට ඒන් වික්ෂිප්ත වෙලා ඒන් කම්පණයටපත් වෙලා පොයි හීතලයි මට දරා ගන්න බෑ කියලා එහෙම හිතනවනම් එතකොට මොනවද වැඩෙන්නේ? දික්ටි ආශ්‍රවේ මට දරන්න බෑ. දැන් මේ මම තමයි හීතල දරන්නේ. එතකොට ඒ තනත්තාගේ දිට්ඨි ආශ්‍රවය වැඩෙනවා. අපරාධේ මම මේ පෙරව ගන්න මොකක් හරි ගෙනත් තිබුණා නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ගෙදර හිටියා නම් මට මේ පීඩාව ඇති වෙන්නේ නැහනේ. එහෙම නැත්තම් හොඳට ගිනි මැලයක් ගහගත්තා නම් මේ පීඩාව නැහනේ. හොඳට උණුසුම් කරගන්න තිබුණා නම් හොඳයි. දැන් මෙහෙම හිතනකොට අර Tamanට නැති දේ පිළිබඳව කාමාශ්‍රව වැඩෙනවා. එතකොට තමන් අපේක්ෂා කරන සුවය පිළිබඳව සහනය පිළිබඳව කාමාශ්‍රවේ වැඩෙනවා මම තමයි මේ හීතල විඳින්නේ කියලා හිතනකොට ditthyaශ්‍රවේ වැඩෙනවා ඊළඟට මේ පවතින තත්ත්වයක් එක්කලා මානසික ඝෂ්ටණයක් ඇති වෙනකොට කාමාශ්‍රවේ නිසාම පටිඝ ජනිත වෙනවා ඊළඟට Tamanට අපරාධෙ මෙතනට එන්නේ නැතුව අර විදිහේ සුවදායක තැනක හිටියානම් හොඳයි ඒ විදිහේ තත්ත්වයක් පවත්වා ගන්න තිබුණනම් හොඳයි කියලා හිතනකොට භවආශ්‍රවය වැඩෙනවා භවආශ්‍රවය කිව්වේ ඊළඟ භවයක උත්පත්තිය ගැන විතරක් නෙමෙයි අර Taman කැමති ආකාරයෙන් පවතින්නට තියෙන ඕනකම එතකොට එහෙම අපේක්ෂා කරන දේවල් ලැබමින් දිගු කලක් පවත්වාගෙන යන තියෙන රුචිකත්වය. එතකොට ඒ භවආශ්‍රවේ වැඩෙනවා. ඊළඟට මේ සමස්තය තුල අවිජ්ජාශ්‍රවේ වැඩෙනවා. එතකොට Tamanට සීතල දරා ගන්නට බැරි මට්ටමට එනකොට එතනදී Tamanට සීතල දුරු කර ගන්නට යම් උපාය මාර්ගයක් යොදා ගන්නට පුළුවන් නම් සරල විදිහට පහසුවෙන් ධාර්මිකව ඒ වරදක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිවුරු තුනක් පනවලා තියෙනවා. හඳනය ඉනෙන් පහලට ඇඳ ගන්නට විලිවසා ගන්නට තනිපට සිවුර සම්පූර්ණයෙන් කය වසා ගන්න. එතකොට ඔය සිවුරු දෙකෙන් තමන්ගේ කය ආවරණය කරගන්න පුළුවන්. හැබැයි තුන්වෙනි සිවුරකුත් පනවනවා පොටවල් දෙකක් එකට තියලා මහපු සිවුර. ඒ මොකටද? සීතලෙන් ආරක්ෂා දැන් සීතලෙන් ආරක්ෂා වෙන්න දෙපට සිවුරක් අනුදැන වදාරන බුදුරජාණන් වහන්සේ අනික් අතට දේශනා කරනවා සීතල ඉවසන්න කියලා. ඉතින් සීතල ඉවසනවා නම් දෙපට සිවුරක් ඕන නැහැනේ. අන්න ඒකයි අපි කිව්වේ මේ කාරණා දෙක එක්ක පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඒතර දෙපට සිවුර පනවන්නේ ඒ විදිහට සීතලෙන් ආවරණය කරගන්නට අවශ්‍ය මොහොතේ සීතලෙන් ආවරණය කරගෙන කය උණුසුම්ව පවත්වා ගැනීම අපරාධයක් නෙමෙයි වරදක් නෙමෙයි. හැබැයි යම් මොහොතක අපට සීතල වළක්වා ගන්නට බැරි ආකාරයෙන් අපට ස්පර්ශ වෙනවා නම් ඒබඳු තැනකදී අපි දක්ෂ වෙන්නට ඕනේ අර සීතලට ඔරොත්තු දීගෙන සිත තුළ ආශ්‍රව ධර්ම නොයැඩෙන හැටියට කමඨහන මෙනෙහි කරන්නට අපි දක්ෂ වෙන්න. අන්නේ දක්ෂතාවය ඇති කරගන්නා කෙනාට තමයි සීතල අඩු තැනත් සීතල වැඩි තැනත් කියන අවස්ථා දෙකේදීම ක්ලේශයන්ට පතිත වෙන්නේ නැතිව ආශ්‍රව ධර්ම වැඩෙන්නේ නැතිව තමන්ගේ සිත ආරක්ෂා කරගන්නට කමඨහන ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ තනත්තාට සීතල අඩු වෙනකම් බලා ඉන්නට වෙනවා කමඨහන් වඩන්න. එහෙම නැත්නම් අර සුව පහසු ආවරණ භික්ෂුවකට නම් දෙපට සිවුර ගිහියෙකුට නම් ඒ ඒ සීතල ආවරණය කරගන්නට අවශ්‍ය ජර්සියක් හරි බ්ලැන්කට් එකක් හරි ඒ මොනවා හරි ඒවා Tamanට ලැබෙනකම් බලන් ඉන්න වෙනවා භාවනා කරන්න. එතකොට එහෙම නොවි අපි හැම මොහොතකම අපිට සති සම්පජඤ්ඤයේ පවත්වමින් ගුණනුවණ වඩන්නට නම් අපිට එන தത്വයට එන පාරිසරික தത്വයට ඔරොත්තු දෙන්නට පුළුවන් හැකියාවක් අපි තුල දියුණු කරගන්න එතකොට අපි ඇත්තටම කෙලස් නැසීම සඳහා අවදි කළ යුත්තේ ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව අවදි කරන්නට යන ගමනේදී පාරමිතා 10ක්ම දේශනා කරන්නේ. ඒයින් එක් පාරමිතාවක් තමයි ශාන්ති පාරමිතා. ශාන්තිය කියන්නේ ඉවසීම. ඒතර ඉවසනවා කියලා කියන්නේ දරාගෙන හිර කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒ ඒ ඇති වෙන தත්යෙන් මනස ගැටෙන්නේ නැතුව කුපිත වෙන්නේ නැතුව ඒකත් එක්කලා පවතින්නට පුහුණු වෙනවා. ඒයින් විපරීත නොවි. ඒයින් වෙනසකටපත් නොවි. එතකොට එතන එක්තරා දරා ගැනීමක් තියෙනවා හැබැයි පීඩනයක් නෙමෙයි. ඒ පීඩනයක් තියෙනවා නම් එතන දේවල් හිර කර ගැනීම. එතකොට පීඩණයකටපත් නොවි දේවල් සැහැල්ලුවෙන් දරාගෙන සිත නිදහස් කරගන්නට උත්සාහ කරන්නට ඕන ඒබඳු ක්‍රියාවලියක් තමයි මේ ශාන්ති පාරමිතාව තුල දක්වන්නේ. ඒතකොට උපේක්ෂා පාරමිතාව ගත්තාම ඒ කිසිවකින් සැලෙන්නේ නැහැ. ඒතර ශාන්තිය නැති කෙනෙකුට උපේක්ෂාව දියුණු කරන්න බෑ. උපේක්ෂාව කියන එක ඊටත් වඩා ප්‍රශස්ත මට්ටමක්. එතකොට උපේක්ෂාවට යන්න මේ කියන ශාන්තිය තියෙන්නට ඕන නුවණින් කල්පනා කරලා තමයි එතන ඒ ශාන්තිය ඇති කරගන්නේ. උපේක්ෂාව කියන තැනට යනකොට ආය නැවත නැවත නුවණින් කල්පනා කර කර ඉන්නට දෙයක් නැහැ. ඒ මට්ටමෙහි සිත පවත්වාගෙන යන්නට මධ්‍යස්තව ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට ඒ විදිහට මේ එක් එක් පාරමිතාවන් එකකට එකක් සම්බන්ධයි. එතකොට ප්‍රඥාවයි අපි අවදි කළ යුත්තේ ප්‍රඥාව අවදි කර ගන්නට මේ කියන හැම ගුණාංගයක්ම අපට සහාය වෙනවා. දැන් සමහර අය කියනවානේ පාරමිතා කියලා එකක් අවශ්‍ය නැහැ. ඒව ඕන වෙන්නේ බුදුවරුන්ට පමණයි. ශ්‍රාවකයන්ට පාරමිතා ඕනේ නැහැ. උත්සාහ කළොත් ඕනම ආත්ම භාවයක නිවන් දකින්න පුළුවන් කියලා තර්කානුකූලව එහෙම එක එක්කෙනාට කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ඒ ප්‍රඥාව අවදි කළොත් ප්‍රශ්නයක් නෑ තමයි මේ භවය තුළ. හැබැයි ප්‍රඥාව අවදි කරනවා කියන තැනට මේ අවශේෂ සාධක නැතිනම් ඒතනත්තගේ ප්‍රඥාව මොට වෙනවා. මනස ව්‍යාකූල වෙනවා, වික්ෂිප්ත වෙනවා. ඒතර මේ ගුණාංග අවශ්‍ය තරම් වැඩිලා තියෙන්නට. සාංශාරික වශයෙන් වැඩිලා නැත්තම් මේ ජීවිතේ වඩවන්නට. ඉතින් ඒ නිසා මේ මේක කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි සාධක පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට කාලය කොච්චරක් යනවද කියන එක නෙමෙයි වැදගත් ඒ සාධකය අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්න යම් කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලේ දැන් අපි මේ වෙනකොට පහු කරගෙන ඇවිත් තියනවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපිට තව කොච්චර කාලයක් ඉදිරියට තියනවද කිය කියලා තැවෙන්නට නෙමෙයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ගුණාංගය අර ප්‍රඥාව අවදි කරන්න පුළුවන් මට්ටමට සිහිය අවදි කරගන්න පුළුවන් මට්ටමට මේ ගුණාංගය වැඩිලා තියෙනවා. එහෙම නොයඳුණු කෙනෙකුට සති සම්පජඤ්ඤයෙන් નિවරදිව පවත්වා ගන්නට බැරි වෙනවා. එතකොට කමෝ හෝති සීතස්ස උන්හස්ස සීතලක් දරා ගන්න පුළුවන් වෙන්න ඕන උණුසුමක් දරා ගන්න පුළුවන්. දැන් උණුසුම දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ ආවාස සෙනසුන් පැනෙව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට කුටි සෙනසුන් ගල්ලෙන් රුක්ෂ මූල මේවා ඇසුරු කරන්න සුදුසුයි. එතකොට දැන් ඌෂ්ණේ දරා ගන්නට ඕන නම් මොකටද ගහක් මුලකට යන්නේ? මොකටද සෙනසුනක්? මොකටද කුටියක්? ඉතින් හැමතිස්සෙම අර උෂ්ණේ දරාගෙන ඉන්නට පුළුවන්. එතකොට එහෙම නිකන් අනවශ්‍ය විදිහට අත්තකිලමතාන යෝගයට යන ගමනක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ශරීරයට නිකන් මේ කෙලස් දුරු කරන්න කියලා අනවශ්‍ය විදිහට දුක් බලෙන් ගෙන්නගෙන විඳින්නට නෙමෙයි. ඒවා වලක්වා ගත හැකි තැනදී ඒවා වලක්වාගෙන පහසුවෙන් ಗುಣධම් වඩන්න. හැබැයි සමහර අවස්ථා එනවා අපි කොච්චර වලක්වන්න හැදුවත් වලක්වන්න බෑ. ඒ වගේම වලක්වා ගත්තා වුණත් අපිට ඒ ප්‍රමාණයෙන් ඔබට ඒ පීඩාව දැනෙන්නට ගන්න. ඉතින් ඒ බඳු තැන්වලදී අපි දක්ෂ වෙන්නට ඕන මනස සංවර කරගන්න. එතකොට එහෙමනම් අපි අර දේවල් වලක්වා ගන්නේ කුමක් සඳහාද? කෙලස් වඩන්නට නෙමෙයි. අපි දේවල් වලක්වා ගත යුත්තේ සුවෙන් පහසුවෙන් ගුණධම් වඩන්න. ඒතර සුවෙන් පහසුවෙන් ගුණධම් වඩන්න අපට අවකාශ සැලසෙනවා නම් දැන් අපි මීට පෙර කතා කළානේ මේ පංචේන්ද්‍රයන්ගෙන්ම සුඛ සහගත අරමුණු පැමිණෙන්නේ කුසල විපාක හැටියට. දුක්ඛ සහගත අරමුණු පැමිණෙන්නේ අකුසල විපාක හැටියට. දැන් අපිට සාංශාරික වශයෙන් කුසල කර්ම විපාක මතුවෙන අවස්ථාවක අපට සීතල අඩු උණුසුම අඩු සමශීතෝෂ්ණ දේශගුණික තත්වයක් ස්පර්ශ කරන්නට අවස්ථාව ලැබෙන්න පුළුවන් සාංශාරික කුසල විපාක වශයෙන්. ඒ වගේම සීතල අධික විදිහට දැනෙනකොට අපිට ඒ සීතල ආවරණය කරගන්න දෙපට සිවුරක් හරි එහෙම නැත්නම් සීතලෙන් ආවරණය වෙන වෙනින් ඇඳුමක් හරි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් සාංශාරිකව කරන ලද කුසල විපාකයක් හැටි. හැබැයි යම් අවස්ථාවක අර සීතලෙන් පීඩා විඳින්නට යෝග්‍ය වූ අකුසල කර්ම විපාකයක් අපි සතුව තියෙනවා නම් අපිට සමහරට දරා ගන්න බැරි මට්ටමට සීතල එන්නට පුළුවන්. ඒ වගේම අර ඒ සීතලෙන් ආවරණය වෙන්නට සුදුසු උපාය මාර්ග අපි සතුව නැති වෙන්නට පුළුවන්. එතකොට ඒක පාරිසරික සාධක නිසා ඍතු නියාමයේ බලපෑම නිසා වෙන්නටත් පුළුවන් කම්ම නියාමයේ නිසා අපේ සාංශාරිකව ගෙනාපු කර්ම ශක්තිය නිසා ඒ පීඩාකාරී తত্ত্বය අපට අත්විඳින්නට සිද්ධ වෙන්නත් පුළුවන් ඔය දෙකම නිසා සිද්ධ වෙන්නටත් පුළුවන් චිත්ත නියාම වශයෙන් අපේ අවිචාරවත් බව නිසා අපි දේවල් ඒවා Tamanට අවශ්‍ය වෙයි ඒ පහසුකම් කියලා හිතපු නැති නිසා එහෙම වෙන්නටත් පුළුවන් ඊළඟට වෙනත් උපද්‍රවයක් නිසා අපි සතුව තිබිච්ච පහසුකම් ටික ගිලිහිලා ගිහිල්ලා හොරු පැහැරගෙන ගිහිල්ලා සතුරන් අරගෙන ගිහිල්ලා ගම් වතුරට ගහගෙන ගිහිල්ලා සුලිසුණකට ගහගෙන ගිහිල්ලා ගින්නට දැවිලා ඒ නිසා අපිට දැන් ඒ පහසුකම් නැති වුණා වෙන්නටත් පුළුවන්. මෙහෙම විවිධ හේතු නිසා මේ පාරිසරික තත්ත්වයන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ වෙනස් වෙන ඕනෑම තත්වයක් තුළ අපිට ಗುಣධම් වඩන්නට නම් අපේ මනස නිවැරදි තැන සති සම්පජඤ්ඤයෙන් පවත්වන්නට අපි පුහුණු වෙන්න ඕන. අන්න ඒ නිසයි මේ ශාන්තිය නැමැති ගුණය, මේ ඉවසීම නැමැති ගුණය අපි ප්‍රගුණ කළ යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ ওই විදිහට දේශනා කරනවා සීතල උෂ්ණය කියන දෙකේදීම ඒවා වලක්වා නොගත යුතුයි කියන එක නෙමෙයි හැබැයි ඒක දරා ගන්නට අපේ සිත පුහුණු කරන්නට ඕන අර අනවශ්‍ය තරම් සැප පහසුකම් විඳින්නට යාම නෙමෙයි යෝග්‍ය වෙන්නේ දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුව උන්වහන්සේ අධික සීතලේදී සක්මන් කරනකොට අර ලෝකාන්තරික නරකයේ හිතියන සීතල කොහොම ඇද්ද කියලා ඒ ගැන ආවර්ජනා කරමින් අර සිසිලස දරාගෙන සක්මන් කරන්නට උත්සාහ කරනවා. ඊළඟට තද බල උණුසුම ඇති වෙලාවක සක්මන් කරනකොට අවීචි මහා නරකයේ ගින්න කොයිතරම් පීඩාකාරී ඇද්ද? ඒ බඳු පීඩාවකුත් අපි සසරේ ඕන තරම් විඳලා ඇති. ඉතින් එහෙමනම් මේ උණුසුම කුමක්ද? දැන් මෙහෙම හිතනකොට අර ගතසිත සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු වීමත් එක්කලා අර පවතින தත්ත්වයට ඔරොත්තු දෙන්න කයත් සකස් වෙනවා, සිතත් සකස් වෙනවා. ඇත්තටම බොහෝ වේදනාවන් පිළිබඳව අපේ මනසින් ප්‍රතිචාර දක්වන ආකාරය මත තමයි මේ වේදනාව උත්සන්න වීම හෝ සැහැල්ලු වීම තීරණය දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගින්නෙන් පිලිස්සලා හැම පිලිස්සුණු රෝගීන්ට වෛද්‍යවරු ප්‍රතිකාර කරන අතර ඒගොල්ලන්ට මානසික ප්‍රතිකාරයක් හැටියට කරනවා සීතල පරිසරයක් පවතින්නට සකස් කිරීම සහ සිසිල් දර්ශන නේත්‍රයෙන් දකින්නට සැලැස්වීම එතකොට ඇහින් අර අයිස් කඳු හිම කඳු ඒ වගේ සිසිල් පරිසරයක් ඇහින් දකින්නකොට ඒක මනසින් විඳිනකොට අර පිලිස්සුම් තුවාලවල ඇති දාහය සමනය වෙලා දැන් මේක මනෝවිද්‍යාත්මක උපාය මාර්ගය. ඒතර මනෝවිද්‍යාත්මකව එහෙම උපාය මාර්ගයක් යොදන්න පුළුවන් වෙන්නේ කුමක් නිසාද? මනසින් අපි අර දාහය දාහය කියන එක දැඩිව ගන්නකොට ඒක උත්සන්න වෙනවා. ඒක මානසිකව භුක්ති විඳින්න භුක්ති විඳින්න තේජෝ රූප කලාප බහුලව ජනිත වෙනවා. මොකද නාම ධර්ම රූප ධර්ම වලට බලපානවා රූප ධර්ම නාම ධර්ම වලට බලපානවා. එතකොට මනසින් අපි තේජ අර උණුසුම 1000 1000 කියන එක ඒක නැවත නැවත ආවර්ජනා කරන්න ආවර්ජනා කරන්න තේජෝ බහුල රූප කලාප ජනිත වෙනවා. ඒක අපිට නොදැනුවත්වම සිද්ධ වෙනවා. හැබැයි අපි මනසින් සිසිලස සිසිලස කියන මේ සංඥාමේ ආරම්මණය ගන්නකොට ශරීරය තුල අර තේජෝ ශක්තිය අඩු රූප කලාප ජනිත වෙන්නට පටන් ගන්නවා. එතකොට මනස සිසිල් වෙනවා, මනස සැහැල්ලු වෙනවා. ඊට සාපේක්ෂව කයේ අර තේජෝ අධික රූප කලාප වෙනුවට තේජෝ ශක්තියෙන් අඩු රූප කලාප ජනිත වෙන්නට ඒ මානසික తත්වය යම් බලපෑමක් ඇති කරනවා. එතකොට සිසිලසේදිත් එහෙමයි. අර හීතල හීතල මට මේක දරන්න බෑ කියලා හිතනකොට ඒකත් එක්කලා අර තේජෝ ධාතුව අඩු රූප කලාප තමයි බහුලව හටගන්නේ. එතකොට අපිට දරන්නම බෑ. එයි අපි අර සිසිලස කියන එකමනේ මනසින් භුක්ති විඳින්නේ. ඒක ඒකත් එක්කමනේ මනස පවත්වන්නේ. එතකොට ඒ જાතියම රූප කලාප තමයි හටගන්නේ. නමුත් අපි එතනදී ඒක එතනම් මනසින් භුක්ති විඳින්න නැතිව මනස සැහැල්ලු කරගන්න නිදහස් කරගෙන ඒකට ඔරොත්තු දෙන්නට ශක්තිය ඇති කරගන්නකොට ඊට සාපේක්ෂව රූප කලාප වෙනස් ආකාරයෙන් පහළ වෙන්නට පටන් මේක ඕනෑ තරම් අපේ ජීවිතවල අපට අත්දැකීම් තියෙනවා අපි හිතමු බඩගින්නක් එනවා නම් ඒ බඩගින්න අපෝ මට දරා ගන්න බෑ ඉවස ගන්න බෑ බඩගිනි කියලා එහෙම හිතන්න හිතන්න ගින්න වැඩි වෙනවා ගින්න වැඩි වෙලා සමහරලාට දැන් අද කාලේ කියන හැටියට ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් අම්ල පිත්ත රෝගයක් උත්සන්න වෙලා දරා ගන්න බැරුව ක්ලාන්ත වෙලා ඒ මට්ටමට වැටෙන්න පුළුවන් අපොයි මේ බඩගින්න මට දරන්න බෑ කියලා ඒකම භුක්ති විඳින්න ගියොත් ඒ සිතන සිතන වාරයක් පාසාර තේජෝ බහුල රූප කලාප ජනිතන එකෙන් ඇතුළත දවනවා. ඒකෙන් ආමාශයට පවා ලොකු හානි වෙන්නට පුළුවන්. ඒ මානසික තත්ත්වයත් එක්කලා. හැබැයි නෑ මේක මට දරන්න පුළුවන් මේකේ තරම් බරපතල කාරණයක් නෙමෙයි කියලා සිත සැහැල්ලු කරනකොට අර ආමාශය තුළ ඇති වෙන තේජෝ රූප හුඟක් සමනය වෙලා ගිහිල්ලා තේජෝ ශක්තිය අඩු රූප කලාප ජනිත වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒකට ඕනනම් තව කායික අභ්‍යාස ක්‍රමක් තියනවා ඇතුළත සිසිල් කරගන්න. අර මානසික தත්වයෙන්මත් බොහෝ කොට ඇතුළත සිසිල් වෙනවා. ඉතින් ඒ නිසා ඊටාම ගැඹුරු කාරණයක් මේ කියන්නේ මේ සීතල මේ උෂ්ණය අපි කොහොමද දැරිය යුත්තේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා. ඒ නිකන් අනවශ්‍ය විදිහට ඒකෙන් පීඩා විඳින්නට නෙමෙයි හැබැයි අපි ඒක දරා ගන්නට පුහුණු වෙන්නට ඕන කුමක් සඳහාද මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යභාවය හරියට තේරුම් ගත්තට පස්සේ අපිට මේ බොහෝ දේවල් සමනය කරගන්නට පුළුවන්. එතකොට බාහිරින් අපට කුසල විපාක හැටියට ඒවයින් රැකෙන්නට පහසුකම් තියෙනවා නම් ඒ පහසුකම් භුක්ති විඳීම වරදක් කියන එක නෙවෙයි කියන්නේ. හැබැයි පහසුකම් වලට ලොල් වුණොත්, පහසුකම් වලට ගිජු වුණොත් අපේ මනසේ අර ක්ලේශයන් වැඩෙන්න පුළුවන්. එතකොට අත්තකිලමතාන යෝගයට යන්න කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. හැබැයි කාමසුකල්ලිකාන යෝගයේ ඇලෙන්න කියන එකත් නෙමෙයි මේකෙන් කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාව හඳුනා ගන්න තමයි මේ காரணා දෙක අපි එකට ගත්තේ සාකච්ඡා කරන්න. බැහැර කළ යුත්තේ මොනවද? දරාගත යුත්තේ මොනවද? එතකොට අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් අත්තකිලමතාන යෝගයේ පැත්තට ගිය ගමන් අපි කල්පනා කරන්නේ අර බැහැර කළ යුතු දේවලුත් දරාගත යුතු දේවල් හැටියට. ඊට පස්සේ ඔක්කොම තියෙන ඒවා දරාගෙන කයට දුක් දෙදී පීඩා දෙදී තමයි අපි අපේ ගමන කරකස විදිහට යන්න උත්සාහ කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් අත්තකිලමතාන යෝගයේ පැත්තට අපි නැඹුරු වෙනකොට මධ්‍යම ප්‍රතිපදාවෙන් කාමසුකල්ලිකාන යෝගයේ පැත්තට අපි නැඹුරු වෙනකොට අර දරාගත යුතු දේවල් දරා ගන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම විකල්ප පාවිච්චි කර කර අපි ඒවා සමනය කරගන්න සැහැල්ලු කරගන්න පහසුකම් සොයන්න ඒවට තමයි ඊට පස්සේ උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ காரணා දෙකෙන් දෙපැත්තට දෝලණය වෙනකොට අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් අත්තකල මතාන යෝගයට හෝ කාමසුකල්ලිකාන යෝගයට වැටෙනවා. එතකොට කාමසුකල්ලිකාන යෝගයට වැටෙන්නේ කොහොමද? ඉවසිය යුතු තැන ඉවසන්නේ නැතිව ඒ දේවල් බැහැර කරලා පහසුකම් සකස් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට අත්කිලමතානුയോഗයට වැටෙන්නේ කොහොමද? බැහැර කළ යුතු දේ බැහැර කරන්නේ නැතිව ඒ සියල්ල තමන් ඉවසිය යුතු දේවල් හැටියට දරාගත යුතු දේවල් හැටියට ගන්න. ඉතින් ඒ නිසා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා දුරු කළ යුත්තේ දුරු කරන්නට ඒ වගේම දරාගත යුතු දරාගන්නට ක්‍රියා කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ. ඊළඟට ඉවසිය යුතු දෙවන කාරණේ හැටියට දක්වනවා. දැන් ওই මුල් කාරණා හැටියට දැක්වේ සීතල උණුසුම බාහිරින් එන දේවල්. ඊළඟට jigacchāය පිපාසය. බඩගින්න සහ පිපාසය. එතකොට බඩගින්න පිපාසය කියනවා ඇතුළතින් මතුවෙන ප්‍රශ්න. දැන් සීතල උෂ්ණ පිටින් එන ඒවා. පිටින් එන ඒවා දරා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එතනදී මානසික වශයෙන් අපි ඇති කරගන්නා මානසික తত্ত্বය මත අර රූප කලාප වෙනස් කරගන්නට සහ ඒකට ඔරොත්තු දීමේ ශක්තිය අපි තුල ගොඩනැගෙනවා කායිකවත් මානසිකව. ඊළඟට කය ඇතුළතින් එන ප්‍රශ්නේ තමයි පිපාසාව සහ බඩගින්න. එතකොට බඩගින්න පිපාසාව දරාගෙන කන්නේ බොන්නේ නැතුව ಗುಣධම් වඩන්න කියන කතාවක් නෙමෙයි. ආහාරය අවශ්‍යයි දිවි පවත්වන්නට ජලය අවශ්‍යයි දිවි පවත්වන්න මේ දෙක අත්‍යවශ්‍ය සාධක. ආහාර පාන. හැබැයි මේ ආහාර පාන අපට අවශ්‍යම වෙලාවේ අපට ආහාර නැති අවස්ථා ඕන තරම් එන්න පුළුවන්. අධික පිපාසය ඇති වෙලාවේ බොන්නට පෑන් පොදක් නැති අවස්ථා එන්නට පුළුවන්. ඒ නිසා ඒ බඳු තැනකදී අපි දක්ෂ වෙන්නට ඕන අපේ සිත පුහුණු කරලා තියෙන්නට ඕන ඒ කුසගින්න ඒ පිපාසය නිසා අපි කෙලස් වඩව ගන්නෙ නැතිව ආශ්‍රව වඩව ගන්නෙ නැතිව අපේ මනස තුල අවශ්‍ය ශාන්තිය පවත්වාගෙන ඒ தത്വයට ඔරොත්තු දීගෙන භාවනා කර්මස්ථානෙන් ගිලිහෙන්නේ නැතුව සිත පවත්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඊළඟට දංශ මකස වාතාතප. දංශ කියලා කියන්නේ දැහැලේ බොන. ඒ කියන්නේ මැස්සන් වගේ සත්. මකස කියලා කියන්නේ විදලා ලේ බොන මදුරුව වගේ සත්. ඊළඟට වාත කියලා කියන්නේ සුලං. ආතප කියලා කියන්නේ අවුව. එතකොට මේවත් බාහිරින් එන දේවල් නමුත් අර කයට දැඩිව පීඩා ඇති කරන කයේ හැපෙන විදිහට මතුවෙන දේවල්. ඒතකොට ඒ වැදිත් ඉවසීම පුහුණු කරන්න ඕන අර මුලින් කියපු ආකාරයට. ඊළඟට සිරින්සප සම්පස්සාන. සිරින්සප කියලා කියන්නේ සර්පය. ඒ සර්පාදීන්ගෙන් ඇතිවෙන නපුරු දෂ්ට කිරීම ඒ දැන් අපි හිතමු දලබෝ වගේ සතුන් නම් ඇඟේ ගෑවුණු ගම පළු දානෝ දාහය මතු වෙනෝ පීඩාව මතු වෙනෝ ඒ තුලින් එතකොට ඒ වගේ කුඩා කුඩා සතුන්ගෙන් වෙන පීඩාත් ඒ වගේම බරපතල සතුන්ගෙන් වෙන පීඩාත් දරා ගන්නට අපේ මනස පුහුණු කරන්න ඕන. එතකොට දැන් සර්පෙක් දෂ්ට කළන් පස්සේ ඒ විස වේගයේ දරාගෙන මැරෙනකන් ඉවසන්න කියන එකම නෙමෙයි මේකෙන් කියන්නේ. ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන් නම් ප්‍රතිකාර කරන්න ඕනේ. හැබැයි අපි සිතින් කලබල වුණොත්, බියපත් වුණොත් ඒ විස වේගය වහාම ශරීරය තුළ පැතිරෙනවා. ඊළඟට හැම අවස්ථාවෙම අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් වාතාවරණයක අපි නොඉන්නට පුළුවන්. ඒ බඳු අවස්ථාවල පවා අපි දක්ෂ වෙන්නට ඕනේ අර සර්පයන්ගෙන් පැමිණෙන පීඩාවෙන් අපේ සිත දූෂ්‍ය කරගෙන ඒ කම්පණයෙන්ම මරණයටපත් වෙලා අපාගත වෙන්නේ නැතිව ඒබඳු තැනකදී පවා ශාන්තිය ඉවසීම මතු කරගෙන සති සම්පජාඤ්ඤය පවත්වා ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඊළඟට දුරුක්තානං දුරාගතානං වචනපතානං මේකත් ඊටාම වැදගත් වෙනවා අනිත් අය නපුරු කොට කියන වචන ඊළඟට අපට ප්‍රියමනාප නැති විදිහට ඇහෙන ශබ්ද නපුරු විදිහට කියන වචන කියලා කියන්නේ දැන් සමහර වෙලාවට කෙලින්ම අපට චෝදනා කරනවා අපට දෝෂාරෝපණය කරනවා අපේ වැරදි මතු කර කර අපට නිඳා කරනවා ඒවා තමයි දුරුත්ත කියලා කියේ නපුරු විදිහට කියන කතා ඍජුවම අපට කියන දේවල් ඊළඟට දුරාගතාන නපුරු විදිහට බාහිරින් පැමිණෙන හඬ ශබ්ද ඒ කියන්නේ දැන් අපටම බනිනවා නොවේ හැබැයි වෙන කෙනෙකුට බනිනවා ඒක අපට එච්චර ප්‍රිය නෑ අහගෙන ඉන්න ඊළඟට බල්ලෙක් නොනවත්වා බුරනවා. එතකොට අපිට ඒක ප්‍රිය නෑ අහගෙන ඉන්න. ඊළඟට වෙන දෙන්නෙක් බහින්බස් වෙනවා සම්ඩු සරුවල් වෙනවා. ඒ හඬ අපිට එච්චර ප්‍රිය නෑ. ඊළඟට අපි හිතමු සුනකේ කුඩු බුරලනවා. ඒ හඬ එච්චර අපිට ප්‍රියමනාප නෑ. මේ වගේ අර කෙලින්ම අපට බනින දොස් කියන ඒවා වෙන්නටත් පුළුවන් සමහර අවස්ථාවල අපට කනට ඇහෙන දේවල් තියෙනවා ඒවට අපි එච්චර ප්‍රියමනාප නැහැ ඒ ඒ හඬ ඒ ගෝසාව අපට ඔරොත්තු දෙන්නේ නැහැ. එතකොට ඍජුව තමන්ට චෝදනා කරන ඒවා අර සවනට තමන් අකමැති විදිහට පැමිණෙන සියලු ශ්‍රවණයනොත් ඒ කියන්නේ කනට අරමුණු වෙන ආරම්මණයනොත් ඒ දෙකෙහිදීම අපි දක්ෂ වෙන්නට ඕනේ ඒවට ඔරොත්තු දී ගන්න ඉවසීමෙන් කටයුතු කරන්න. එතකොට එතන තනිකරම තියෙන්නේ මානසික අර්බුදයක් එතන තියෙන. මොකද කනට ඒ හඬ ඇහුණයි කියලා අර සීතලෙන් උෂ්ණයෙන් මැසි මදුරුවන්ගෙන් වෙනෝ වගේ මොකොත් පීඩාවක් කයට සිද්ධ වෙන්නේ නැහැ. තනිකරම මේ වචනත් එක්ක අපි ගැටෙන්නෙම මානසික පීඩාවත් එක්කලාම තමයි. ඊළඟට uppannānaṁ sārīrikānaṁ vedanānaṁ dukkhaanaṁ tippānaṁ karānaṁ kaṭukānaṁ asātānaṁ amanāpānaṁ ඊළඟට අවසාන එක තමයි පාණහරාණ අදිවාසන ජාති කෝණ. මෙන්න මේවා ඉවසන්න ඕන. මොකද්ද? uppannānaṁ sāririkānaṁ vedanānaṁ. කායික ඉපදු මතුණා වූ කායික වේදනාව. ඇතුළතින් හෝ පිටතින් හෝ පැමිණුණු යම් හේතුවක් නිසා ඒ කියන්නේ ඇතුළත මතුවෙච්ච වාතය කුපිත වීම, පිත කුපිත වීම, සෙම කුපිත වීම ආදීන් ඇතුළතින් වේදනා මතුවෙන්න පුළුවන්. පිටින් කැපුම්, කෙටුම්, කැඩුම්, බිඳුම් බාහිර වූ දුරු සීතෝෂ්ණ මේ ඕනම දෙයකින් බාහිරින් පැමිණෙන්නේ පීඩා පැමිණෙන්නට පුළුවන් ඊළඟට පිපාසාව කුසගින්න ආදී ඇතුළතින් මතුවෙන්නට පුළුවන් එහෙම නැත්නම් බාහිරින් අනතුරට ලක්වීම ආදී සර්පදෂ්ට කිරීම ආදී බාහිර කාරණා නිසා වෙන්න පුළුවන් මේ කවර සාධකයක් නිසා හෝ කයේ මතුවෙන කායික පීඩා දුක්ඛානං දුක් සහිත වූ තිප්පානං තීව්‍ර වූ කරාණං බොහොම කර්කශ වූ කටුකාණං කටුක වූ ඊළඟට අසහතාන අමිහිරි වූ ඊළඟට අමනාපාන ප්‍රිය නැති වූ ඒ හැම දෙයක්ම දරා ගන්නට පුරුදු වෙන්නට ඕන අන්තිම වශයෙන් කියනවා පාණහරාණං ජීවිතය අහෝසි කරන්නට තරම් සමත් වෙන බරපතල වේදනා පවා අදිවාසන ජාතිකෝ හෝති ඉවසන්නට මනස පුහුණු කරන්නට එතකොට අපි නැවතත් කියනවා මේ කියන්නේ ජීවිතේ විනාශ වෙන්න ඉඩ දීලා බලන් ඉන්න කියන එක නෙමෙයි ඒවා වළක්වා ගත හැකි හැම ආකාරයෙන්ම වළක්වා ගන්නට උත්සාහ කරන්න ඕන. අඩුතරමින් අපි නිතරම ගන්න උදාහරණයක්නේ මුගලන් හාමුදුරුවන්ගේ උදාහරණය. ඒතර මුගලන් හාමුදුරුවෝ රහත්තන් වහන්සේ නමක් උන්වහන්සේ පවා තමන් වහන්සේට හානි කරන්නට හොරු වට කරනකොට උන්වහන්සේ නික්ම ගියා. තලනකම් බලා හිටියේ නැහැ. ඒක කරුණු දෙකක් පාදක කොටගෙන එකක් තමයි ඒ පිරිස රහතන් වහන්සේ නමකට තලලා බොහෝ අකුසල් සිද්ධ කරගන්නවා. එයින් ඒ පිරිස වළක්වන්නට ඕන. තමන් වහන්සේ අකාලේ මෙහෙම ගුටි කාලා විනාශ වෙන්නට අවශ්‍ය නැහැ. ඉතින් ආත්මාර්ථය පරාර්ථය කියන උභයාර්ථයම උදෙසා අපි බැහැර කළ හැකි දේවල් බැහැර කරන්න ඕන. නමුත් ඒක බැහැර කරන්න බැරි මට්ටමකට එනවා නම් ඒක දරන්නට සිත සකස් කරගන්නට ඕන සමනය කරගන්නට ඕන. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා බැහැර කළ යුතු කාරණා මොනවාද? මහණෙනි දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය කවරහුද? මහණෙනි මේ ශාසනයේ මහානතමේ නුවණින් සලකා. එතනිනොත් අර නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම තමයි මුලටම කියන්නේ. නපුරු ඇතුන් දුරු කරේ. නපුරු අසු දුරු කෙරේ. ඒ කියන්නේ නපුරු ඇත්තු නපුරු අස්වැයින් දුරු කරනවා. නපුරු ගොනුන් දුරු කෙරේ. නපුරු සුනකයන් දුරු කෙරේ. ඊළඟට සර්පයන් කණු කටුල හැබ හෙබ හෙබ කියලා කියන්නේ හැම පැත්තෙම කඩාගෙන වැටිච්ච අගාධයන් ඊළඟට ප්‍රපාතයන් ගවරවල ඊළඟට නොයෙකුත් කැලිකසල මල මුත්‍රාදී එකතු වෙන දුගඳ හමන අපවිත්‍ර මඩගොහරු එහෙම නැත්නම් අපවිත්‍ර වලවල් මේ සියල්ල දුරු කරනවා යම්බඳු අසුනක වාඩි වෙන්නහුට යම් නුසුදුසු තැනක හැසිරෙන්නහුට යම් පවිතු මිත්‍රයන් සේවනය කරන්නහුට නුවණත්තන්ගෙන් යම්කිසි නින්දාවක් පැමිණෙනවා නම් ඒබඳු තැන් බැහැර කරනවා. එතකොට නුසුදුසු තැනක වාඩි වෙලා ඉන්නවනම් ඒ කියන්නේ දැන් මේ මේ තැන් නුසුදුසුයි කියලා කියන්නේ කිපුණු හස්තියෙක් ඉන්න තැනක අපි ගිහිල්ලා ආයතෙන් ජීවිතය කොහොමත් අනිත්‍යයිනේ ඒක අස්තිරයිනේ ඉතින් මේ ඇතා ගහලා මැරෙන්න කර්මයක් තියෙනවා නම් ඌ ගහලා මැරෙයි කියලා එහෙම එහෙම ඉන්නවනම් ඒක නුවණැත්තෝ ප්‍රශංසා කරන කාරණයක් නෙමෙයි කුපිත වෙච්ච අස්වැයක් ඉන්නවා නම් මේ ಗುಣධම් වඩන යෝගාවචරය ඒ අස්සරින්ගගෙන අර අස්වැයාගෙන් පාපහර කරනවා කියන එක ඒක ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි. කිපුණු සුනකෙක් ඉන්නවා නම් උගේ ඔළුව අත ගන්න ගිහිල්ලා තමන්ගේ හැකියාවන් පෙන්වන්න ගිහිල්ලා මට බල්ලොත් අවනතයි මගේ මෛත්‍රියට කියලා අතපත ගන්න ගිහිල්ලා ඌ කවාගෙන එහෙම හානි කරගන්නවා නම් ඒවා යෝග්‍ය දේ නෙමෙයි ඒවා අවශ්‍ය දේ නෙමෙයි එතකොට මේ ඥානවන්ත යෝගාවචරයේ දක්ෂ වෙන්නට ඕන තමන් ඇසුරු කළ යුතු දේ මොනවද ඇසුරු නොකළ යුතු දේ මොනවද කියලා තේරුම් ගන්න. එතකොට දැන් අපි හිතමු ඒ සතාට සිද්ධ වෙන්නට යන හානියක් වළක්වන්නට නම් අපි උත්සාහ කරන්නේ කරුණා මෛත්‍රියේ ඒකට අපි උපායශීලීව ක්‍රියාත්මක වීම වරදක් නෙමෙයි. හැබැයි කිපුණු හස්තියා කිපුණු අස්සයා කිපුණු සුනකයා සර්පයා ඒ වගේ සතුන් ඇසුරු කරනකොට ඒ සතාගේ යහපත පිණිස ක්‍රියාත්මක වුණත් අපි වඩා ප්‍රවේශමෙන් ආත්මාර්ථය පරාර්ථය කියන උභයාර්ථයම සැලසෙන ආකාරයට Tamanට සිද්ධ වෙන හානිය වළක්වාගෙන ක්‍රියා කරන්නට දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඥානවන්ත වෙන්නේ. අපි මීට පෙරත් දවසක් කතා කළා ප්‍රශ්නයක් අහනකොට එක මහත්මයෙක් මතු කළා දැන් නිවසකට නිවසක් ගිනි ගන්නවා නම් ඒ නිවස ඇතුලේ කුඩා දරුවෙක් හරි වැඩිහිටියෙක් හරි එළියට ඒ ගන්න බැරුව අර ගින්නට හසු වෙන්නට යනවනම් ධෛර්යවන්ත වීරයවන්ත කරුණාවන්ත පුද්ගලයෙකුට පුළුවන් අර ගින්න මැදට පැනලා අර දරුවා හරි අර මහල්ලා හරි ඔසවාගෙන එළියට ගෙනල්ලා ජීවිතය ආරක්ෂා කරගන්න. ඉතින් මේක දෙවිධයකට කරන්න පුළුවන්. එකක් තමයි තමන්ගේ කය ගැන සැලකිල්ලක් නැතුව ඒක කරන්න පුළුවන්. තමන්ගේ කයත් රැකගෙන ඒක කරන්න පුළුවන්. තෙතරෙද්දක් තෙත ගෝණියක් තියෙනවා නම් ඉක්මනට එහෙම නැත්නම් එහෙම එකක් තෙමලා ඇඟ වටේ දවටගෙන අර ගිනි ගොඩ මැදට පැනලා අර දරුවා හෝ මහල්ලා හෝ රැක ගන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒ තනත්තගේ ජීවිතෙත් රැකෙනවා, තමන්ගේ ජීවිතෙත් රැකෙනවා. ඉතින් තව කෙනෙකුට පුළුවන් මගේ ජීවිතේට මොනවා වුණත් කමක් නැහැ මම මේ දරුවා ආරක්ෂා කරගන්නවා කියලා. එතකොට අපිට පේන්නේ ඒක වඩා උසස් වගේ. තමන්ගේ ජීවිතේ රැකගන්නට පුළුවන් හැකියාව සාධක තිබියදී නුවණ පාවිච්චි කරන්නේ නැතුව අර විදිහට තමන්ගේ ජීවිතය ගැන නොසලකිලිමත්ව කටයුතු කිරීම ඥාන සංප්‍රයුක්ත ක්‍රියාවක් නෙමෙයි. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සං. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අනර්ථයක් නොවි කටයුතු කරන්න. එතකොට දැන් එතනදි කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් බෝසතාණන් වහන්සේ තමගේ ජීවිතේම පරදුවට ඒ ජීවිතේ පරදුවට තිබ්බේ ජීවිතේ දන් දුන්නේ ජීවිතය අතහරින්න නැතුව ඒ අර්බුදය විසඳන්න බැරි තැන්වලදී පමණයි එහෙම නැතුව ජීවිතේ රැකගන්න පුළුවන් තැන්වලදී ජීවිතයත් රැකගෙන අනුන්ට උදව් කරන්න පුළුවන් තැන්වලදී නිකන් ජීවිතය ගැන අදහස අතහැරලා ඒ කටයුත්ත කරනවා නම් එතන තියෙන අත්හැරීමේ ගුණය නෙමෙයි අඥානකම නැමැති දුර්වලකම. ඒවා අපි පරිස්සමින් තේරුම් ගන්න. අත්හැරීම වෙනයි අනුවණකම වෙනයි. එතකොට තව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත්හරින්න ඕන තැන අත්හැරීම වෙනයි. හැබැයි ජීවිත රැකගන්න පුළුවන්කම තියේදී ඒ පිළිබඳව උපායශීලී නොවීම අත්හැරීමේ ගුණය නෙමෙයි අඥානකම. එතකොට මෙන්න මේ වගේ තැන් අපි හරියම පරිස්සමින් තේරුම් ගන්න ඕන මේ කරුණු දෙක එකට අපි කතා කරන්න හිතුවේ ඒ නිසාමයි දේවල් අත්හැරලා ඒවයින් බැහැර වෙලා අපේ ජීවිතය සුරක්ෂිත කරගෙන ගුණ දහම් වඩන්න පුළුවන් නම් ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒකට අපි ගිජු වෙලා ඒකට ලොල් වෙලා කටයුතු කරන්නට ගියොත් අපි කාමසුකල්ලි කාම යෝගය තුල ගිලෙනවා. එතකොට ඒකෙන් කෙලස් වැඩෙනවයි කියලා හිතලා ඒක බැහැර කරන්නට ගිහිල්ලා අපි දරා නොගත යුතු දේත් දරා ගන්නට උත්සාහ කරනවා නම් අහක තියෙන ප්‍රශ්න කරපින්නා ගන්නවා නම් වලක්වා ගත හැකි දේ වලක්වා නොගෙන කයට පීඩා ඇති කරන්නට ක්‍රියාත්මක වෙනවා නම් එතකොට අපි අත්ති කිලමතාන යෝගයටයි ඇද වැටෙන්නේ ඒ නිසා ගින්නෙන් දැවෙන දරුවෙක් බැහැරට ගන්න ඕන නම් තමන්ගේ කයත් රැකගෙන ඒ දරුවත් පරිස්සමෙන් එළියට ගන්න තරම් අවස්ථාවෝචිතව දක්ෂව ක්‍රියාත්මක කරන කෙනා තමයි හැබෑම ඥානවන්තය. ආත්මාර්ථයත් පරාර්ථයත් දෙකම සලස්වාගෙන කුසලයෙන් බැහැර වෙලත් නැහැ කුසලයක් સિદ્ધ කරගෙන ලෝකෙටත් යහපතක් સિદ્ધ කළා කයත් රැකගෙන අනුන්ගේ කයත් රැකලා හැම පැත්තක්ම සුරක්ෂිත කරලා. ඒතර යම්කිසි කෙනෙක් තමන්ගේ කයට හානි කරගෙන අර දරුවා බේර ගන්නවා කියනවනම් එතකොට ඒ හානි කරගත්තේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් නැතිකම නිසාද ඒ වෙලාවේ වෙන කල හැකි අන් උපාය මාර්ගයක් නැති නිසාද එහෙම නැත්නම් තිබුණු උපාය මාර්ග පිළිබඳව සැලකිල්ලක් නැතිකම නිසා ඒ ගැන අවධානයක් නැතිකම නිසා ඒව ගැන දක්ෂ නැතිකම නිසා එහෙමනම් එතන වැටෙන්නේ අඥාන ප්‍රතිපදාවට ඒ තැනත්තා අනුන්ට යහපත කරලා තියෙනවා තමන් සුරක්ෂිත කරගන්නට දක්ෂ නැහැ එතකොට ඒ තැනත්තා නොදැනුවත්වම අර අත්තකිලමතානු යෝගයටයි මධ්‍යම ප්‍රතිපදාවෙන් අවතීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම නොවෙන්නට නම් අපිට රැකෙන්න පරිස්සම් වෙන්න පහසුවෙන් දේවල් කරන්න පුළුවන් තැන ඒ පහසුවට ගිජු වෙලා මනස විනාශ කරගන්න නැතුව ඒ පහසුව ගුණධම් වැඩිීමේ උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපිට යම් අපහසුාවක් දුකක් පීඩාවක් මතුවෙනවා නම් ඒක මනසින් භුක්ති විඳලා මනස විනාශ කරගන්න නැතුව ඒ අපහසුව නිවන සඳහා උපාය මාර්ගයක් හැටියට කර්මස්ථානයක් හැටියට පාවිච්චි කරන්න දක්ෂ එතකොට අවසානයේ මේ දෙකම ගත්තාන් පස්සේ අපිට ඔන්න ඔය තැනට එන්න ඕන. මොකද්ද? යම් පහසුකමක් අපිට සලස්වා ගන්නට පුළුවන් නම් ධාර්මිකව ස්වභාවිකව යම් පහසුවක් සැලසෙනවා නම් හෝ අපට උපායශීලීව යම් පහසුවක් ධාර්මිකව සලසා ගන්නට පුළුවන් නම් එය සලසා ගැනීම වරදක් නෙමෙයි හැබැයි ඒ පහසුව තුල මනස ගිල්වාගෙන මනස එල්බගෙන කෙලස් වඩව ගන්නවා නම් ආශ්‍රව ධර්ම වර්ධනය කර ගන්නවා නම් ඒක යෝග්‍ය නැහැ එහෙමනම් පහසුකම පරිහරණය කළ යුතුයි එහි මනසින් එල්බ නොගෙන ඒ පහසුකම ಗುಣධම් වැඩිම සඳහා උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරනවා. යම් අපහසුවක්, කටුක බවක්, පීඩාවක් ඇති වෙනවා නම් ඒ වැළක්විය නොහැකි නම් අපි එතනදි දක්ෂ වෙන්නට ඕනේ. එහි එල්බගෙන, එහි ගිලිලා හිත විනාශ කරගෙන කෙලෙස් ධර්ම වඩවා ගන්නෙ නැතිව ඒ අවස්ථාවේ කටුක බව ಗುಣධම් වැඩිීමේ උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරනවා. සෝය පහසුව සලස්වා ගන්නට පුළුවන් නම් එය කෙලස් දුරු කිරීමේ උපාය මාර්ගයක් හැටියට යොදා ගන්නට දක්ෂ වෙන්නට ඕන අපහසුව දුක කටුක බව අපට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නම් ඒ වැළැක්විය නොහැකි නම් එය ಗುಣධම් වැඩිීමේ උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න දක්ෂ අන්නේ කාරණා දෙකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුරු කළ යුතු දේ දුරු කිරීමෙහි දක්ෂ වෙන්නට ඕනේ නුවණින් එහෙම නැත්නම් බැහැර කළ යුතු දේ බැහැර කරන්නට දරාගත යුතු දේ ඉවසිය යුතු දේ ඉවසන්නට දක්ෂ වෙන්නට ඕන මෙන්න මේ ආකාරයට යම් කිසි කෙනෙක් ඉවසන්න ඕන තන නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා කෙලස් දුරු වෙන ආකාරයට ඒ අවස්ථාව ඉවසන්නට දක්ෂණං ඒතනත්තා ආශ්‍රව ධර්ම දුරු කරන්නට සමත් වෙනවා යමක් බැහැර කළ යුතු නම් ඒ බැහැර කරලා පහසුව සලස්වා ගන්නට පුළුවන් නම් ඒ අවස්ථාවේදී ඒ පහසුව තුල එල්බ ගන්නේ නැතිව එය කෙලස් දුරු කිරීමේ උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න දක්ෂ නම් ඒ බැහැර කිරීම තුල ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන ක්‍රමයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කාරණා ටික ප්‍රමාණවත් කියලා අපි කල්පනා කරනවා. එහෙමනම් අද දවසේ දේශනා ධර්ම දේශනා කොටස මෙතකින් නිමවටපත් කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. මුලින්ම අද මේ පැහැදිලි කරපු කාරණාවලට අදාළව තියෙන දහම් ගැටලු විමසලා ඊට පස්සේ අනිත් පරිබාහිර ධර්ම කාරණා අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙනදා වගේ.